පිනතුනි අපි පහුගිය දේශනාවෙන් සඳහන් කළේ මේ හැකිලිච්ච හිත නගා සිටවන්නේ කොහොමද කියන කාරණාව. හිත හැකිලිලා තියෙනවා නම් පස්සද්ධියයි සමාධියයි උපේක්ෂාවයි වඩන්න එපා කියලා අපි පහුගිය දේශනාවේදී සඳහන් කළා. එතන එහෙම සඳහන් කරන්න හේතුවත් එක්ක අද දේශනාව අපි සාකච්ඡා කරමු. යම් කෙනෙකු මද හෝ කලකිරීමක් වේ නම් සුළු හෝ කම්මැලිකමක් යෙදුනේ නම් යම් කෙනෙකුට මද වූ කලකිරීමක් සුළු හෝ කම්මැලිකමක් යෙදුනේ නම් මුලින් සඳහන් කළා වගේ එහෙම නැත්නම් දැන් ඇති කියලා හිතුනොත් නම් භාවනාව වඩමින් ඉන්නේ. ඒ භාවනාව වඩමින් ඉන්න වෙලාවට අපිට කලකිරීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති වෙනවා. දැන් ඇති කියලා අපි නැගිටලා යන්න යන්න තීරණය කරනවා නම් අන්න ඒ වෙලාවට මේ සංසිඳන බව සමාධිය සහ උපේක්ෂාව වඩන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. මොකද දැන් මට ඇති වගේ දැන් ඉඳගෙන ඉන්න බෑ වගේ දැන් කම්මැලි වගේ දැන් හිතිලා තියෙන්නේ. ඒ හින්දා දැන් භාවනාවේ නැගිටින්නමයි නැගිටින්නමයි දැන් අදහස එන්නේ. අන්න ඒ වෙලාවට තමයි මේ සංසිඳුන බව එහෙම නැත්නම් සමාධිය සහ උපේක්ෂාව වඩන්න යන්න එපා කියලා සඳහන් කරනවා. හිත බෑ කියද්දී තව තවත් ඒක වඩන්න යන්න එපා. ඒකේ අසාර්ථක කාරණාවක් බවට පත් වෙනවා. තංකිස්ස හේතු. ඒ හේතුව මොකද්ද? භික්ෂූනි සිත ඇකිලිලයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයන්ගෙන් ඒ සිත ඔසවා තබන්න බෑ. මොකද දැන් හිත ඇකිලිලා කම්මැලිකමටපත් වෙලා තියෙන්නේ. මේ පස්සද්ධියෙන් සමාධියෙන් කවදාවත් ඒ හිත ඔසවන්න ඔසවන්න බෑ. එහෙනම් දැන් මෙතන වඩන්න උත්සාහ කරනවා නම් වඩන්න උත්සාහ කරන්න ඕනේ නගා හිටවන්න පුළුවන් දෙයකින්. මේක ඔසවන්න බැරි දෙයකින් ඔසවන්න උත්සාහ කළාට ඒක අසාර්ථකයි. ඒ නිසා මේ එහෙමනම් මේ පස්සද්ධියෙන් සමාධියෙන් ඒක ඔසවන්න බෑ. එහෙනම් ඒක වඩන්න එපා කියලා කියනවා. ඒ නිසා සඳහන් කරනවා මෙයයි සුදුසු කාලය. මොකද්ද? විමසින් නුවණින් ධර්මයේ ඇසීම නැමැති බෝධ්‍යංගයේ අංග වැඩි බිමසින් නුවණින් ධර්මයේ ඇසීම කියන බෝධ්‍යංග අංගයෙන් මේක නගා හිටවන්න ඕනේ මොකද්ද මේ විමසින් විමසුම් නුවණින් ධර්මයේ ඇසීම කියන බොජ්ජංග ධර්මය ධම්ම ධම්ම විචය කියන බොජ්ජංගෙන් තමයි ඇකිලිලා කඩා වැටිලා තියෙන හිත ආපහු නගා හිටවන්න පුළුවන්කම තියෙන්නේ අර දේවල් වඩන්න ගියොත් නැගිටින්නේ නැහැ ධම්ම විචයෙන් තමයි දැන් නැගිටවන්න වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා වීරය නැමැති සම්බෝධිහි අංගය වඩන්න සුදුසු කාලයයි. ධම්ම විචේ වඩන්න සුදුසු කාලයයි වීරය නැමැති සම්බෝධිහි අංගය වඩන්න සුදුසු කාලයයි ප්‍රීතිය නැමැති සම්බෝධිහි අංගය වඩන්න සුදුසු කාලයයි. මෙන්න මේ කරුණු තුන. ඒ මොකද භික්ෂූනි මේ ධර්මයන්ගෙන් හැකිලිලා තියෙන හිත මනාව ඔසවලා තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය සහ ප්‍රීති සම්බොජ්ජංගය. මේ තුනෙන් හිත හැම වෙලාවෙම ඔසවලා ඔසවලා තියෙනවා. ඒ නිසා දැන් ඇකිලිලා තියෙන හිත ඔසවන්න ඕනේ මෙන්න මේ බොජ්ජංග ධර්ම තුලින් කියලා සඳහන් කරනවා. යම්සේ මහණෙනි පුරුෂයෙක් ඊටාම කුඩා වූ ගිනි දැල්ලක් මහා ගිනිදැල්ලක් බවට පත් කරන්න කැමති නම් ඔහු මොනවද එතෙන්ට ලං කරන්න ඕනේ? දැන් ඉස්සරල පුද්ගලයා නම් එතෙන්ට ලං කිරුවේ තෙත තනකොළ. සාර්ථක නෑ. එතෙන්ට ලං කිරුවේ අමු ගොම සාර්ථක වුන්නේ නෑ. එතෙන්ට ලංකලේ තෙත සහිත දර සාර්ථක වුණේ නෑ. එතකොට ඒක තවත් නගා හිටවන්න හුලං පිම්බනම් ඔහු පිම්බේ මේ ජල වාෂ්ප සහිත වාතයක්. එහෙමුණුත් ඒක හොඳටම හොඳටම නිමිල යනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා ඊටාම සියුම් වූ දැල්ලක් මහත් වූ ගින්නක් බවට පත් කරගන්න ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔහු එහි වියලි තනකොළ දැමිය යුතුයි. වියලි ගොම දැමිය යුතුයි. වියලි දර තෙත නැති දර එතෙන්ට එකතු කළ යුතුයි. ජලයෙන් නැති වාතයක් ඒට පිඹිය යුතුයි. එහෙම පිඹලා මේ ගින්න මහත් වූ ගින්නක් බවට පත් කරන්න පුළුවන්. මොකද වියලි තනකොළ දාපු ගමන් ඉක්මනට ගින්න පැතිරෙනවා. වියලි ගොම දාපු ගමන් ඊට ඉක්මනට ගින්න අල්ල ගන්නවා. වියලි දර දාපු ගමන් ගින්න එතන හොඳට අඟුරු බහැලා රඳා පවතිනවා. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න කියලා සඳහන් කරනවා. එතකොට ඒ පුරුෂයාට පුළුවන් වෙනවද හොඳ ගින්නක් දල්වන්න. ඒවං බන්ති එසේ ස්වාමීනි භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා කියලා සඳහන් කරනවා. කොතනද මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ? සංයුක්ත නිකායේ මහා වග්ගයේ අග්ගි සූත්‍රයේ තමයි මේ උදාහරණය මනාව අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ විදිහට ආරම්භක වශයෙන් ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩි යුතුයි. ආරම්භක වශයෙන් ධම්ම විචය ධර්මයේ විමසීම කියන සම්බොජ්ජංගය බොජ්ජංග ධර්මයක් හැටියට වඩන්න කියලා. මේ ධම්ම විචේ සම්බොජ්ජංගයේ වැඩිම පිණිස සංයුක්ත නිකායේ ආහාර සූත්‍රය පරිහරණය කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ධම්ම විචේ සම්බොජ්ජංගයේ වැඩිම පිළිබඳව තවත් කරුණු බොහොමයක් දැනගන්න. එතකොට ඒ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ වෙනත් තැනක. මහා ආනාපාන සති සූත්‍රයෙන් විස්තර කරන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරමින් යන මේ ආනාපාන සති කර්මස්ථානයේ දියුණු කරගන්න අවශ්‍ය තවත් කරුණු මේ පිටකේ තවත් බොහෝ සූත්‍රවල අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් හොඳ ධර්මදරයෙක් හොඳ ප්‍රඥාවන්තයෙක් මේක වඩන්න සූදානම් වෙන කෙනා එහෙම විය යුතුයි. එහෙම නැත්නම් ඒ කරුණු දැනගෙන ඒ කරුණු සොයාගෙන ඉගෙන ගත යුතුයි. මොකද එහෙම නැත්නම් මේ වාගේ තැන්වලට එනකොට මේ හිත නගා හිටවන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කාලයක් භාවනා කරගෙන ගිහිල්ලා කම්මැලි වෙලා හිත කඩා වැටිලා. ආයේ භාවනාවට වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. දැන් හිත ඇකිලිලා තියෙන්නේ. නැති මේක නැගිටවන්න ඕනේ. ඒක නැගිටවන්න නම් මම මොනවද කරන්න ඕනේ කියලා මම දැනගෙන තියෙන්න ඕනේ. එහෙනම් ධම්මවිචේ සම්බොජ්ජංගය මම දිනු කරන්න ඕනේ. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ පිළිබඳව විස්තර කොහෙද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? එතකොට එහෙනම් දැනගන්නවා නැත්නම් සත්පුරුෂයෙකුගෙන් අහලා ඉගෙනගෙන තියෙනවා ඒ පිළිබඳව විස්තර අන්න තියෙනවා ආහාර සූත්‍ර අට කතාවේ. එහෙමනම් මට මම මං ගිහලා ආහාර සූත්‍රය අරගෙන පරිහරණය කරනවා. එහෙම නැත්නම් ඒ දහම් කරුණු දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මට ආහාර සූත්‍රයෙන් මේ ධම්මවිචේ වඩන්නේ කොහොමද කියන කාරණාව කියලා දෙන්නේ. එතකොට එහෙම ඉගෙනගෙන ඇවිල්ලා ඒ ධම්මවිචේ වඩ아가ගෙන යනකොට මගේ හිත ආපහු ආපහු පණ ඇවිල්ලා නැගිටින්න පටන් ගන්නවා. එහෙමනම් මේ කාරණාව සම්පූර්ණ කරන්න අවශ්‍ය කරුණු මේ පිටකේ පුරා බොහෝ තැන්වල තියෙන නිසා මෙතන සඳහන් කරලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය කාරණා ආහාර සූත්‍රය තුල සංයුක්ත නිකායේ ආහාර සූත්‍රය තුල පැහැදිලි කරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසායි අපි මේ ඉන්න පිරිසට සඳහන් කළේ ආහාර සූත්‍රය. මනාව විස්තර කරලා තියෙනවා මේ ආතාපි දේශනා මාලාවේ. එතනින් හරි පහසුවෙන් අපිට ආහාර සූත්‍රය හොයාගන්න පුළුවන්. එතන පැහැදිලි කරලා තියෙනවා මේ සියලු භාවනා ක්‍රම මේවට අවශ්‍ය මේ අවශ්‍ය දේවල් වලට කරන්න ඕනේ කාරණා ටික මනාව දේශනා කරලා දෙනවා උදයබ්බේ ඥානයත් එක්ක. ඒ කාරණාව දැනුවත් වෙන එක ඊටම වටිනවා සියලු දෙනාටම. ඊළඟට සඳහන් කරනවා විරිය සම්බොජ්ජංගය සඳහන් වෙන්නේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන්. වීරිය සම්බොජ්ජංගය. දැන් ධම්ම විචේ වඩන්න තියෙනවා. විරිය සම්බොජ්ජංගය වඩන්න තියෙනවා. මේ ඇකුළුන හිත නගා හිටවන්නේ. එතකොට විරිය සම්බොජ්ජංගයේ සඳහා තම සූත්‍රයේ බොජ්ජංගයේ තමයි සඳහන් කරන්නේ ආරම්භක ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු. මොනවද එතකොට මේ ආරම්භක ධාතු? යම් කටයුත්තක් අරඹන්න විශේෂ වීරියක් අවශ්‍ය නිසා ඒකට කියනවා ආරම්භක ධාතු කියලා. එහෙනම් අපි පටන් ගන්න හැම කටයුත්තක් වෙනුවෙන් අපිට විශේෂ වීරියක් විශේෂ වීරියක් අරගෙන තමයි අපි ඕනෑම වැඩ පටන් ගත්තේ. මේ වැඩේ මම කරනවා කියන සිතුවිල්ලෙන් විශේෂ වීරයකින් මේ වැඩේ පටන් ගත්තා. එතකොට ඒක කොහොමද සඳහන් කෙරුවොත් කවදාවත්ම සිල් සමාදන් වෙලා නැති කෙනෙක් කවදාවත් පන්සිල් ආරක්ෂා කරනවා කියන සිතින් යුක්තව පන්සිල් අරගෙන නැහැ කවදාවත්. ඔහෙ තැනකට ගියහම කවුරු හරි කියවන හින්දා අපිත් කියෙව්වා මිසක් සිල් රකින්නවා කියලා නම් පන්සිල් ගත්තේ නෑ. එහෙම කල්පනා කරලා බැලුවොත් මමත් මෙච්චර කල් කලේ එහෙමද? කියවන නිසා කියනවා ඇහෙන නිසා මමත් කීවද? එහෙම නැත්නම් තේරුම ගැන හිත හිත මම පන්සිල් රකින්නවා කියන බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවයි ගෞරවයයි ඇති කරගෙන මම පන්සිල් ගත්තද කියන කාරණාවත් හිතන්න ඕනේ. කෙසේ වෙතත් කවදාවත්ම පන්සිල් රැකලා නැති කෙනෙකුට පන්සිල් රකින්නවා කියන අදහසින් පන්සිල් අරගන්න විශේෂ වීරියක් තියෙන්න ඕනේ. පන්සිල් රකින්නවා කියන සිතෙන් පන්සිල් ගන්න විශේෂ වීරියක් තියෙන්න ඕනේ. පන්සිල් ගන්ත කෙනාට ඒ සිල් විශේෂයෙන් ආරක්ෂා කර ගැනීමේ වීරියක් වීරියක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ඒ සිල් ආරක්ෂා කර ගැනීමේ වීරියක් තියෙන්න ඕනේ. සිල් ගන්න වීරියක් ඕනේ නැහැ. සිල් ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න වීරියක් ඕනේ. අටසිල් ගත්ත කෙනාට පන්සිල් වලින් අයින් වෙලා අටසිල් වලට එන්න පන්සිල් ගත්තට වඩා ලොකු වීරියක් ඕනේ. අටසිල් සමාදන් වෙච්ච කෙනා දින කීපයක් ඒ සීලය ආරක්ෂා කරගෙන ඒ මතම ඉන්න ඒ පුජ්‍යලයාට අටසිල් ගන්න තිබ්බ වීරියට වඩා ලොකු වීරියක් ඕනේ ඒ සීලය ආරක්ෂා කරගෙන ඒ මතම ඉන්න. එහෙනම් මේ ආරම්භ ධාතු කියන තැන ඒක මනාව පැහැදිලි කරනවා. එහෙම වීරිය දිනු කරන්න පුළුවන් පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා උත්සාහ දරන්න ඕනේ. එතකොට මේ පුජ්‍යලයා මාර්ගයට එළඹෙන්න සූදානම් වෙමින් ඉන්න කෙනෙක්. මාර්ගය හොයන කෙනෙක් මේ පුජ්‍යලයා. ඔහුට ඉක්මනට මාර්ගය ඔහුට ඉක්මනට මාර්ගය හම්බ වෙනවා. ඒ මාර්ගය හොයන හින්දා. ඊළඟට සඳහන් කරනවා නික්කම ධාතු. දැන් පටන් ගන්න අමාරුයි කියලා කියවනේ. එහෙනම් ආරම්භ ධාතු කියලා කියන්නේ පටන් ගන්න තියෙන වීර්යය. ඊළඟට නික්කම ධාතු. ආරම්භ කරන ලද දේ වෙන වෙනම පවත්වාගෙන යන්න වෙන වෙනම වීරියක් ඕනේ. දැන් ආරම්භ කෙරුවා දැන් තියෙන්නේ පවත්තන්න. දැන් පවත්වාගෙන යන්න වෙනම වීරියක් ඕනේ. පටන් ගත්තට කරගෙන යනකොට තමයි අමාරුව තේරෙන්නේ. එතකොට මග අතහැරලා දාන්න නැතුව කරගෙන යන්න ලොකු වීරියක් තියෙන්න ඕනේ. මගින් නවත්තන්නේ නවත්තන්නේ නැහැ. ඒකට කියනවා නික්කම ධාතු කියලා. ආරම්භක වීරියෙන් පවත්වන්න බෑ කියලා සඳහන් කරනවා. ආරම්භ කරන්න තිබිච්ච වීරියෙන් පවත්වාගෙන යන්න බෑ. ඒකට වෙනම වීරියක් අවශ්‍යයි. ඇරඹූ දේ පවත්වන්න වෙනම වීරියක් අවශ්‍යයි කියන කාරණාවයි ඒ සඳහන් කළේ. ඊළඟට සඳහන් කරනවා පරක්කම ධාතු. රහත් වෙන තුරුම නිවන් දකින තුරුම පවත්වගෙන යන්න විශේෂ වීරියක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. පටන් ගන්න විශේෂ වීරියක් ඕනේ. පවත්වාගෙන යන්න විශේෂ වීරියක් ඕනේ. එතකොට මේ සීලය නිවන් දකින්න තුරුම මම ආරක්ෂා කරනවා කියලා ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අර දෙකටම වඩා තවත් විශේෂ විශේෂ වීරියක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ඒ නිසා පින්වත්නි විරිය සම්පොඥංගය වැඩිම සඳහා කරුණු 11ක් සඳහන් කරලා තියෙනවා. විරිය සම්පොඥංගය වඩන්ඩ කරුණු 11ක් පැහැදිලි කරනවා. කොහොමද වීරිය සම්පුජ්ජංගය වඩන්නේ කියලා. මෙතන ආහාර සූත්‍රයේ තියෙනවා කරුණු 11ක්. වීරිය සම්පුජ්ජංගය වඩන හැටි එන මේ බොජ්ජංග ධර්ම වඩන හැටි ආහාර සූත්‍රයේ මනාව පැහැදිලි කරලා තියෙන බව අපි දන්නවා දැන් මේ කරුණොත් කරුණොත් එක්ක මනාව පැහැදිලි කරලා තියෙනවා ආහාර සූත්‍රයේ මේවා වඩන හැටි. මෙතන සඳහන් කරනවා මේ වීරිය සම්බොජ්ජංගයේ වඩන වෙලාවේ ආහාර සූත්‍රයේ කරුණු 11න් 9ක් සඳහන් කරලා තියෙන බවත් මේ සූත්‍රයේ නැති කරුණු දෙකක් මෙතන තියෙන බව. ආහාර සූත්‍රයේ සඳහන් කරුණු 11කුත් ආහාර සූත්‍රයේ නැති කරුණු දෙකකුත් සාකච්ඡා කරන්න තියෙනවා. එමනම් මේ කාරණා ටික අපි මේ දේශනාවේදී සාකච්ඡා කරනවා. ඒ කරුණු 9ත් ආහාර සූත්‍රයේ නැති කරුණු 11ත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මේ තියෙන ඒ වීර්ය සම්බොජ්ජංගයේ වැඩිවීමට අවශ්‍ය වෙන කරුණු 11. අපි මේ කරුණු 11 තමයි මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ. එතන සාකච්ඡා කරන්නේ ආහාර සූත්‍රයේ තියෙන කරුණු 9කුත් ආහාර සූත්‍රයේ නැති කරුණු 2කුත්. පළවෙනි එක අපායාදී බය පච්ච වෙක්කනතා අපායාදී බය පච්ච වෙක්කනතා අපායාදී බය ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ කියලා සඳහන් කරනවා උනන්දු විය යුතුයි අපායේ බය දැනගෙන අපායේ බය ඇති කරගෙන ඒක ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ අපායේ බය හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕනේ අපායේ කොහොම තැනක්ද අපායේ කොහොම දුක් සහිතද එහි ආයුෂ කොච්චරද? විඳින්න තියෙන දුක කොයි තරම්ද? වැටුනොත් කොච්චර කල් ඉන්න වෙයිද? බුද්ධාන්තර කීයක් පහුවෙන්න වෙයිද? ඉතින් මේ වගේ කරුණු හුඟක් හිතන්න තියෙනවා. ඉතින් බුද්ධාන්තර දෙකක් අතර කල්ප විනාශයකුත් සිද්ධ වෙනවා නම් මිත්‍යා දෘෂ්ටිකයක් නොවෙනවා නම් බුද්ධාන්තර ගණන් ඉන්න එකක් නැති වෙයි. නමුත් සමහරට සමහර අකුසල් බලවත් වෙන්නත් බලවත් වෙන්නත් පුළුවන් ඒ තරම් දිගයි. අති දීර්ඝතර වූ ආවිෂය. අවීචිය එහෙම අපි කලින් සාකච්ඡා කළා නිරිසතුන්ගෙන් පිරීලයි තියෙන්නේ කියලා. නිරිසතුන්ගෙන්ම පිරීලා. අබෑටයක් දැම්මොත් අවුරුදු කෝටි ගානකට බිම වැටෙන්නේ නැති තරම් මේ නලයකට ඊයම් පිරෙව්වොත් අතුරු සිදුරු නැතුව පිරෙනා වගේ මේ අවීචිය නිරිසතුන්ගෙන් පිරීලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. මේ අපායවල වල විශාලතම අපාය. යදුන් ගණනක් යදුන් සිය ගණනක් විශාලයි. බිත්ති බිත්තිත් එහෙමයි. අපායේ බිත්ති යකඩ කියලා සඳහන් කරන්නේ. බාලපඬිත දේවදූත ආදී සූත්‍රවල සඳහන් කරන්නේ බිත්ති යකඩ කියලා. එතකොට එහෙම කියහම තමයි කෙනෙකුට හිතෙන්නේ කවුද මේ ගිහිල්ලා ඇතුලේ මේ යකඩ වලින් මේක හැදුවේ? ඒවා අපි කවුරුවත් හදාපුවා නෙමෙයි ස්වභාව ධර්මය හදාපුවා. ඉතින් මේ බිත්තියක් බිත්තියක් යොදුන් 100ක් විතර මහතයි කියලා සඳහන් කරනවා. යකඩ. ඉතින් එතකොට කල්පනා කළොත් යොදුනක් කියන්නේ හැතැක්ම 10ක් නම් යොදුනක් කියන්නේ හැතැක්ම 10ක් කියලා කිව්වොත් 100ක් වෙච්චාම කොච්චර පළල වේද මේ බිත්තිය. සඳහන් කරනවා නමුත් මේ ඇතුලේ තියෙන ගින්දර මේ ගින්දර වලින් මේ බිත්ති රත් වෙලා තියෙන්නේ. යකඩ පොලවත් එච්චර ඝනකම්, බිත්ති හතරත් එච්චර ඝනකම්, උඩ පියනත් එච්චර ඝනකම්. ඇතුලේ ගින්දර කොහොම ගින්දර ඇද්ද සඳහන් කරනවා මෙන්න මේ බිත්තිය ප්‍රසාරණය කරගෙන නැත්නම් බිත්තිය රත් වෙලා රත් වෙලා රත් වෙලා බිත්තියෙන් එළියට විහිදෙනවා කියලා සඳහන් කරනවා තවත් යොදුන් 100ක් විතර ගිනි දැල්ලා බිත්තියෙන් එහාට බිත්තිය අතරින් ගිහිල්ලා විහිදෙනවා කියලායි සඳහන් කරන්නේ. එතකොට චුට්ටක් හිතන්න උත්සාහ කළොත් ඇතුළ කොයි වාගේ ගිනි මැලයක් තියනවා වෙන්න පුළුවන්. යොදුන් 100ක බිත්තියක් පසාරු කරගෙන තවත් ඊතරම් දුරට ගින්දර බිත්තියෙන් එහාට විහිදෙන්න ඇතුළ කොහොම ඇතුළ කොහොම තියෙනව ඇද්ද කියන කාරණාව කවුද හිතන්නේ? ඉතින් මේ අවීචියේ වැටෙනවා කියලා කිව්වට අපිට ඒක නිකන් මේ නිකන් පොඩි ගිනි අඟුරු ගොඩක් උඩ නටනවා වගේ කියලාද අපිට හිතෙන්නේ එතකොට. මේ වගේ කරුණු වලින් කල්පනා කරලා බලහම. ආවිෂය කොච්චරද මේ අවීචී? සූත්‍රයේ සඳහන් කරලා තියෙන හැටියට අන්තර්කල්පයයි. අන්තර්කල්පයක් කියලා කියන්නේ අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගානක් හැටියටයි අපිට ධර්මයෙන් ධර්මයෙන් දැනගන්න ලැබෙන්නේ. මෙන්න මේ 1.140 ගොඩවල් 86 ලක්ෂ 40000ක් අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් අන්තර් කල්පයට ආවිෂය එහෙමනම් අවීචී ආයු ප්‍රමාණය අන්තර් කල්පයයි කියලායි සඳහන් කරන්නේ තරම්ම දීර්ඝයි ඉතින් අවුරුදු නම් ලක්ෂ වලින් කොච්චර කොච්චර තියෙයිද ඉතින් මේ මේ අන්තර්කල්පය විදවලා සම්පූර්ණ නිදහස් වෙනවා කියන කාරණාවක් නැහැ නේ ඒක ඉවර වෙලා නිදහස් වෙනවා නම් එතනින් ඉවරයි. මොකද හැම වෙලාවෙම මේ නිරිසතුන්ට පේනවා හතර පැත්තෙන් දොරවල් ඇරෙනවා. දොරවල් ඇරිච්චාම නැගෙනහිර පැත්තේ දොර ඇරුණාම මේ මහ ගිනි මැලේ මැද්දේ මේ කට්ටිය දුවනවා අර දොරෙන් එළියට පයින්. දුවන්නත් වෙනවා සෑහෙන කාලයක්. ඒත් දුවනවා. මේ පිච්චි පිච්චි අලු වෙවි දුවන්නේ. අනේ දොර ගාවට යනකොට වැහෙනවා. බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ආපහු හැරිලා බලනකොට නැගෙනහිර පැත්තේ දොර ඇරිලා බටහිර පැත්තට දීවනම් ආ නැගෙනහිර දොර ඇරිලා ආපහු මං ආපු පැත්තේක ඉතින් එක මොහොතක් නවතින්නේ දුවනෝ මේ පැත්තට ළඟට යනකොට වැහෙනවා දෙතර නතර වෙලා බලාපොරොත්තු සුන් වෙලා බලනකොට අන්න උතුරු පැත්තේ දොර ඇරිලා එතෙන්ට දුවලා බලනකොට අන් දකුණු පැත්තේ දොර ඇරිලා ඉතින් මේකේ දුවනවා එළියට පයින්න කවදාවත් පයින්න වෙන්නේ පයින්න වෙන්නේ නැහැ. දැන් අවීචියේ ඉන්න කාලේ ඉවර වෙලා තියෙන අය මෙදරින් පයින්නවා. ඒගොල්ලෝ පයින්නවා. පැන්නාම කොහාට වැටෙනවද? දැන් අපි සඳහන් කරලා තියෙනවානේ මේ මහා එක වටේට පුංචි පුංචි ඒවා 16ක් තියෙනවා කියලා. ඔසුපත් නිරය පැන්න ගමන් වැටෙන්නේ එකකට. එක්කෝ ඒකේ තියෙන උණු අලු. උණු අලු නිරයක්. එහෙම නැත්නම් අසිපත්‍ර වනයක්. අසිපත්‍ර කියන්නේ කැලෑවක් තනිකරම කොළ වලින් යුක්තයි. ඉතින් කැලෑවක කොළ තියෙනවනේ ගස්වල. හැබැයි මේ නිරිසත්තු ඇතුළු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ කොළ සේරම වැටෙන්න ගන්නවා. ඒවා ඔක්කොම කඩු වගේ ගෑවෙන ගෑවෙන තැන කැපෙනවා. කණේ වැදුනොත් කන කැපිලා යනවා, ඇහි වැදුනොත් ඇහැ කැපෙනවා, නහය වැදුනොත් නහය කැපෙනවා, ඇඟිල්ල වැදුනොත් ඇඟිල්ල කැපෙනවා. කොහෙ ගෑවුණාද අර කඩු වලින් කෙටුවා වගේ කැපෙනවා. අසිපත්‍ර වනේ. එතකොට ඉතින් මෙතකොට බිම පෑගෙන්න තියෙනෙත් කඩුනේ. කකුලුත් කැපෙනවා. ඉතින් මේ වගේත් ආයුෂ හරි හරි දිගයි. දහස් ගණන් වලින් ආයුෂ. උණු අළු වල වැටිලා තැම්බෙන්න සිද්ධ වෙනවා. ওই භූත කියන නිරය අසුචි සහ මුත්‍රා පැහැෙනවා කියලා සඳහන් කරන්නේ අතිශයින්ම දුර්ගන්ධයි. මනුස්ස ලෝකෙට මේ දුර්ගන්ධය හැමුවොත් මනුස්ස ලෝකයේ සියලුම සත්තුන්ගේ ඔළුව පුපුරනවා කියලා සඳහන් කරන්නේ ඊතරම්ම දුර්ගන්ධයි. නමුත් මේ දුන් දදා පැහැනවා මෙව්වා. අසුචි මුත්‍රායි. පණුව ඉන්නවා කියලා සඳහන් කරනවා පැහැෙනවා වුණාට. කොයිතරම් ලොකුද කියලා සඳහන් කරනවා ඔරු කඳක් වගේ ලොකුයි පණුවා. නැත්නම් ඇත් කඳක් වගේ ලොකුයි පණුවා. පණුවා එච්චර ලොකුයි එයාට තියෙනවා චූටි චූටි හොටක් තුඩක් සඳහන් කරනවා ඒක ඉදිකටු සිදුරකටත් වඩා චූටි කියලා. ඒකෙන් විදලා නිරිසතාට ඉතින් මේ එක්කෙනෙක් වැටිච්චාම වට වෙනවා අර මලකුණක් දැක්කහම කුඹි වට වෙනවා වගේ. හැම තැනින්ම විද විද හැම විදලා මස් විදලා නහරවල ඈත් කරලා ඇටකොටු හිල් කරලා ඇතුලේ තියෙන ඇට මිදුළු ටික මේ කට්ටිය උරබනවා. ඒ වේදනාව ධර්මින් මේ උණු වතුරේ තැම්බි තැම්බි මේ දුර්ගන්ධයේ දිවසමින් අවුරුදු 60000 70000 ඉන්න වෙනවා. ඉතින් ලෝකමුනිරේ අවුරුදු 60000ක් අවශ්‍ය කියලා කියහම මේ ඔසුපත් නිරයන් වල ලක්ෂයකට අඩු ලක්ෂයට සමාන ඒ වගේ වගේ අවශ්‍ය අවශ්‍ය ඇති. ඉතින් අවීචියේ වැටුණා කියලා අවීචියම නිදහස් වෙන්න නිදහස් වෙන්නම ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ කරපු දේවල් කර්මානුරූපීව එහෙම්මම එහෙම්මම විපාක දෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සත්තු මරාපු අය සංජීවාගේ සංජීවය වාගේ අපායවල වල වැටෙනවා. එතකොට ජනතාව මුලා කරපු අය ජනතාව රවට්ට රවට්ට බොරු කී කියා බොරු පොරොන්දු දිදී කටයුතු කරන අය ඒ කට්ටිය කොහෙද වැටෙනවා කියලා කියන්නේ සංඝාත කියන නිරේට. ඒ කියන්නේ මේ සත්තු මරණ කියනත් වැටෙන්නේ සංජීවයේ වාගේ තැනකට. නමුත් මිනිස්සු රවට්ටලා බොරු පොරොන්දු දිදී කටයුතු කරපු අය තුන්වෙනි අපායට වැටෙනවා කියන සංඝාතයේ වාගේ තැනකට. අතිශයින්ම භයානක තැන සංඝාතය. ඒ කියන්නේ එහෙනම් සතෙක් මැරුවට වඩා මේ කෙනෙක් රවට්ට රවට්ට කටයුතු කරන එක ඊට වඩා බරපතල බරපතල අකුසල් රැස් කෙරෙන රැස් කෙරෙන තැන. ඉතින් මේ වගේ හරිම හරිම භයානකයි නිරේ පිළිබඳව කාරණාව. manuss ලෝකේ කරපු දේවල් අනුරූපීව විනාශ විපාක දෙනවා කියලා සඳහන් කළේ. අපි කලිනුත් මේ දේශනා මාලාවේ සඳහන් කරන්නට ඇති මේ නිරයේ ඉඳලා දක්කගෙන යන නිරිසත්තු යමපල්ලු ගහ ගහ අරන් යන්නේ යකඩ පොල්ලෙන් ගහන්නේ ඒකත් රතුම රතු පාටයි ගිනි අරන් තියෙන්නේ ඉතින් මේකෙන් ගහ ගහ පන්නනවා ඉතින් පන්නගෙන යනකොට ඉතින් වතුර දිබහන්නේ කෑමක් නැහැ වතුරක් නැහැනේ මැරෙන්නෙත් නැහැ ආයුෂ දිගනේ ඉතින් බඩගින්නේ පිපාසයේ යනකොට මේ ගොල්ලන්ට එක තැනක දකින්න හම්බ වෙනවා නිල්ම නිල් පාට වතුර තියෙන මහා ගඟක් ඊටාම පිරිසිදු වතුර වැලි වැලි සීනි වාගේ සුදුම සුදු පාට වැලි. ගඟ යූර කොළම කොළ පාටයි. කෑම බීම නැතත් කමන්නේ මේ උරි ටිකක් නිදා ගන්න තිබුණොත් කියලා හිතෙන තරමට ගඟ යූර කොළ පාටයි. විශාල අතුපතර විහිදිච්ච ඊටාම සිසිල් හෙවන් සහිත විශාල ගස් මේ ගඟ යූරේ තියෙනවා. ඒ ගස් යට තමයි මේ ලස්සනට තනකොළ වෙවිලා තියෙන්නේ. ඉතින් මේ පරිසරය දැක්කට පස්සේ වතුර තිබහ වැඩි වෙනවා. හොඳට ඕම පිපාසී ඉන්න කෙනෙකුට වතුර දැක්කහම පිපාසය වැඩි වෙනවනේ. දැන් ඒ නිසා මේ සතු දූවගෙන ගිහිල්ලා පයින්නවා අර ගඟට. වතුර බොන්නේ. පැන්න ගමන් මොකද වෙන්නේ? පැන්න ගමන් ඉස්සරලාම අර කොළම කොළ පාට තිබිච්ච යූර ගිනි ගන්න පටන් ගන්නවා. ඒ ගින්න පැතිරිලා එනවා වැලි වලට. දැන් වයි වැලි ගිනි ගන්නවා. දැන් මේක ටික ටික ගඟට පයින්නවා. ගඟ වතුර වේලෙනවා බොහොම වේගෙන් වේලෙනවා. දැන් වතුර වේලිලා තියෙන්නේ දුන් දදා අලු දුන් දානවා අලු තියෙන්නේ වතුර තිබ්බ තැන්වල මොන අලුද තියෙන්නේ කියලා සඳහන් කරනවා මේ මාතලී කියන දිව්‍ය පුත්‍රයා එක් කියනවා නිමි රජුරු පෙන්නන්න නිමි කියන සක්විති රජුරු දෙව්ලොව ගියා දෙව්ලොව ගිය වෙලාවේ සක්දෙවිඳු තමයි කියන්නේ මාතලීට මාතලී රජුරවන්ට ගිහිල්ලා දෙව්ලොව අසිරිය පෙන්නලා එන්න කියලා ඉතින් මාතලී දිව්‍ය ලෝකේ ඒ ඒ තැන් පෙන්න පෙන්න එක්ක යනවා. එහෙම පෙන්නලා ඉවර වෙලා මාතලී තමයි අහන්නේ මහරජ දෙව්ලොව නම් බැලුවා. නිරේ බලන්න කැමති නැද්ද කියලා. යම් කියලා කියනවා. ඊට පස්සේ තමයි මේ එක්ක යන්නේ. ඉතින් රජු වෙවුලනවා මේ දැකලා. දැන් අර වතුර වෙහිලා තියෙන මේ බෝල් අපි දැකලා තියෙනවා 10 කඳු වලට වෙල් වල තියෙන අර බෝල් කන්දර ගිනි තියහම අඟුරු දැන් මේ ඔක්කොම බොල් අඟුරු. දැන් වතුර තිබහ වැඩි වෙලානේ පැන්නේ. දරා ගන්න බෑ විකාර වෙලා මේ අඟුරු දෝත් පිටින් අරන් ගිලිනවා. අඟුරු රජුරෝ වෙවුල වෙවුල අහනවා මාතලි මොනව කරලාද අඟුරු බොන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි ඔය මනුස්ස ලෝකේ ඉන්න කාලේ අඳ කුද දෙන්නම් කියලා කුඹුරු වැඩ කරලා හිමියන්ට බොල් කලවම් කරලා දීපු අය විඳින දුක තමයි ඔය තියෙන්නේ. දැන් ඒතකොට බොන්නෙම බොන්නෙම බොල් අඟුරු. දුන්නෙම දුන්නෙම බොල් කලවම් කරලා. එතකොට අනුරූපීව කරපු දෙයමයි විඳින්නේ. එතකොට මේ ලෝකේ කෙරෙන දේවල් තව ඕන තරම්. සමහර අය හාල් වලට ගල් දානවා. සමහර අය සීනි වලට වතුර දානවා. ඉතින් ඒවටත් අනුරූප විපාක එහෙනම් තියෙනවා කියන කාරණාවට උදාහරණයක්. තව පිරිසක් තව නිරයක් ඉන්නවා යමපල්ලු ගහලා ගහලා පයින් ගහනවා. පයින් ගහම ගිහිල්ලා විශාල අඟුරු නිරවලට වැටෙනවා. වැටුනහම සඳහන් කරනවා මේ ඉනෙන් පල්ලහ කැල්ල එකපාරම අඟුරු ගොඩේ යට යනවා. ඊට පස්සේ ඉතුරු ටික විතරයි උඩ තියෙන්නේ. දැන් මේ කට්ටිය අඟුරු වල යට ගිහිල්ලා අඟුරු ගොඩේ ඉන්නේ. අපි අර වැවේ බැස්සහම ඉනේන් පල්ලහ කැල්ල යට තියෙන අපි වතුරේ ඉන්නවා වගේ. දැන් යට තියෙන්නේ සම්පූර්ණ අඟුරු උඩ. දිලිසෙනවා. යමපල්ල මොකද කරන්නේ? විශාල කූඩ වලට අඟුරු පුරවගෙන ඇවිල්ලා අර අපි වලකට පස් දානකොට චෛත්‍ය චාත්‍යයෙන් පස් ටික දානවා වගේ අර අඟුරු චාත්‍ය හලනවා ඔළුවට. ඒක දරා ගන්න බෑ ඒ වේදනාව. යටිනුත් පිච්චෙනවා දැන් උඩිනුත් පිච්චෙනවා. සඳහන් කරනවා ඒ වෙලාවට මේ ගිනි අඟුරු දෝත දරලා අරගෙන ගිලිනවා කියලා. විකාර වෙලා ඉන්නේ. ඒ වෙලාවේ අහනවා මාතලී මොනව කරලාද කියලා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ඔය manuss ලෝකේ ඉන්න කාලේ පන්සල් හදනවා, දේවාල හදනවා කියලා මිල මුදල් එකතු කරලා එව්වගෙන් අවශ්‍ය වැඩේ කෙරුවේ නැතුව තම තමන් කාපු බීපු අය තමයි ඔය විඳවන්නේ කියලා. එහෙනම් ඒකයි කියේ manuss ලෝකේ ඉන්න කාලේ කරපු දේවල් අනුරූපීව ඒ විදිහටම ඒ විදිහටම විපාක දෙනවා. එහෙනම් මේ කරුණු මනාව දැනගෙන ඒකයි මෙතන සඳහන් කරන්නේ අපායාදී බය පච්චවෙක්කනතා මේ විදිහට අපාය දැනගෙන අපායේ දුක දැනගෙන අපායේ ආයුෂ දැනගෙන විඳින්න ඕන කාලේ මොනතරම් දරුණුද කොච්චර භයානකද කියන මේ කරුණු හැම වෙලාවෙම ප්‍රතිවේක්ෂා කරන්න. ප්‍රතිවේක්ෂා කරලා අපාය බය උපදවන්න. නැත්නම් මේ අපාය අපාය කියලා කිව්වට ඕක තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැති නිසා ශ්‍රද්ධාවක් නැති නිසා පුරුදු වෙලා තියෙන එක කවුද හැදුවේ ඒක කොහෙද තියෙන්නේ? ඒවා කවුද දැක්කේ? මේ ਸਰුවඥතා ඥාණයෙන් දැකලා දේශනා කරපු දේවල් කියලා කල්පනා කරලා ශ්‍රද්ධාව පිහිටවන්න. එහෙම පිහිටවන්න හැටියක් නැති හින්දා මේ වගේ ප්‍රශ්න ගොඩක් නගලා මේවා ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන පිරිස ඕනතරම් සමාජයේ ඕනතරම් ඉන්නවා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙනකන් නම් ප්‍රතික්ෂේප කරලා ඉන්න පුළුවන්. මරණයත් එක තමයි සත්‍ය අසත්‍යතාවය වැටහෙන්නේ. වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා සඳහන් කරනවා අපායාදී බය ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම ප්‍රතිවේක්ෂා කරන්න උනන්දු විය යුතුයි. ඒ අවස්ථාවේ උනන්දු නොවුනොත් මරණයෙන් පසු යන්නේ කොහාටද? සතර පායට. මෙන්න මේ බය ප්‍රතිවේක්ෂා කරලා මෙයින් මිදෙන්න උනන්දු නොවුනොත් මරණයෙන් පස්සේ අද හීනයක් වගේ කල්පනා කරපු මෙතෙන්ටම තමයි මෙතෙන්ටම තමයි යන්න වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා සතර අපායට මේ අපායෙන් යම් කෙනෙක් මිදෙන්න උත්සාහ කරනවා නම් සසරින් මිදෙන්න උත්සාහ කරන කෙනෙක්. මේ අපායෙන් මිදෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ සසරින් මිදෙන්න උත්සාහ කරනවා කියන කාරණාවයි. ඊටාම ඊටාම පහසුයි එහෙම සතර පායෙන් නිදහස් වෙලා යන්න. අපායෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕනේ අපි උත්සාහ කරමු සසරින් මිදෙන්න. ඒ පුද්ගලයා අපායෙන් නිදහස්. යමෙක් අපායෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ එහෙනම් ඔහු සසරින් නිදහස්. ඇයි දේශනා කළානේ? සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයා සතර අපායෙන් නිදහස් කියලා කියන්න කියන්න බෑ. කොතනද ඔහු ඉන්නේ? වැට උඩ. කොහාට වැටෙයිද දන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා නම් ඒ කාන්තේම සතර පායට යන්නේ නැහැ. අන් සියලු දෙනා ඉන්නේ වැට උඩ. එතකොට එහෙනම් අපිට බයක් ඇති වෙන්නේ නැති වෙයිද? එතකොට දෙයියනේ අපි ඔක්කොම වැට උඩද? බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව තියෙන තාක්කල් අපි ඒ බයෙන් නිදහස් වෙනවා. අපි වැට උඩද කියන බයෙන් නිදහස් වෙනවා මහා කරුණාව තියෙනකම්. මේ කරුණ අහපුවාම තේරෙනවාද මේ සම්මා සම්බුද්ධ නම් මොන තරම් කාරුණිකද කියලා. මේ ධහම දේශනා කළේ බෞද්ධයාට විතරද? ඇයි ඉස්ලාම් කෙනාට මේක අදාළ නැද්ද? කතෝලික කෙනාට මේක යෝග්‍ය නැද්ද? Hindu කෙනාට මේක යෝග්‍ය නැද්ද? වෙනත් මේ ලෝකේ පුරාම ඉන්න අහවල් අහවල් අයට ගැළපෙන්නේ නැති ධර්මයක් කියලාද මේක දේශනා කළේ? නෑ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම රත්නය මේ කෝටි ලක්ෂයක් සක්වලේ ජීවත් වෙන්නේ කවුද? ඒ සියලු දෙනාටම උන්වහන්සේ අනුකම්පා කළා මිසක් වාග්යතුන් වහන්සේ අහවලාටයි අහවලාටයි අහවලුන්ට ඕනේ නෑ කියන චේතනාවක් උන්වහන්සේ ගාව තිබුණේ තිබුණේ නෑ. මහා කරුණිකයි කියන වචනය ජීවිත කාලයක් සාකච්ඡා කෙරුවත් අපිට ඉවර කරන්නවත් ඉවර කරන්නවත් බෑ. එහෙමනම් සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබාගත්තේ නැති අපි කොතනින් රැකෙන්නේද? අන්න ඒ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යන්න කියලා. අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යන්න තෙරුවන් සරණ ගියපු කෙනාට කීවා බෞද්ධ කියලා. එහෙනම් බෞද්ධත්වයේ උරුම කරගත්ත කිසිම පුජ්‍යලයක් සතර පායේ නොයන බව බුදු පියාණන් වහන්සේ ළඟ දන ගහගෙන ප්‍රකාශ කළේ බඹලවින් ආපු ශ්‍රීනාශ්‍රව වූ මහා බ්‍රහ්මරාජයෙක්. යේකේචි බුද්ධං සරණං ගතාසේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ඔබ වහන්සේ සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා හත් නමකගෙන් විතර බණ අහලා රහත් වෙලා ඉන්න මහා බ්‍රහ්ම රාජයෙක් එතකොට මොන තරම් ආයුෂ තිබුණද බුදවරු හත් දෙනෙකුගේ බුද්ධ කෘත්‍ය දිහා බලාගෙන බුදවරු හත් දෙනෙකුගේ අනුශාසනාවෙන් සසරෙන් මිදිච්ච අය දිහා බලාගෙන ජීවත් වෙන කෙනෙක් මේ කතාව කියන්නේ යමෙක් ඔබ වහන්සේ සරණ ගියා නම් ඔහු කවදාවත් අපාය භූමියක උපදින්නෙම නෑ නැතේ ගමිස්සන්ති අපාය භූමි පහාය මානුසන් දේහං මනුස්සකයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම ඔහු සම්පූර්ණ කරන්නේ ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි එතකොට හැබැයි තවත් සෝවාන් වෙච්ච කෙනාට ආපු වටිනාකම අපිට ආවේ ආවේ නෑ මරණයෙන් පස්සේ දෙව්ලොව යන බව හරි. දෙව්ලොව යනවා. හැබැයි දෙව්ලොව දිසිහිය පවත්තන්න බැරි වුණොත් එහෙන් චුත වෙලා නිරේට යන්න ඉඩ ඕන තරම් තියෙනවා. බඹලොව ගියත් නිරේට යනවා. දෙව්ලොව ගියත් නිරේට යනවා. එහෙමනම් එහෙත් සිහිය පවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ජීවිතෙන් බෞද්ධයෙක් වුණාට පස්සේ මේ ජීවිතෙන් මැරිලා දෙව්ලොව යයි. එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න දෙවියන්ට හරියට සිහි නැතුව යනවා. තියෙන සැප තියෙන සැප වැඩි හින්දා. ඒ නිසා කෝටි ගණන් ආයුෂ තිබුණත් ආයුෂ ගෙවිලා යනකම් ඒගොල්ලෝ දන්නෙත් නැහැ. සැප අතර අතරමං වෙලා. ඒ නිසා සම්‍යදෘෂ්ටික දෙවිවරු කියන අය මනසෙහියෙන් ඉන්න අය ඉන්නේ බොහොම බොහොම ස්වල්පයක් වෙන්න ස්වල්පයක් වෙන්න පුළුවන්. උසස් උසස් දිව්‍ය ලෝක වලට යනකොට එහෙමයි වැඩි ඇති. පහත් පහත් දිව්‍ය ලෝක වලට යනකොට සැපේට ඇලිච්ච අය සැපයට ඇලිච්ච අය වැඩි ඇති. ඒ නිසා චුත වෙලා නිරේට යනකම්ම දන්නේ නැහැ. එහෙනම් මේ බෞද්ධකම අපි දෙව්ලොව යවයි. ආපහු මනුස්ස ලෝකයක උපද්දවන්නත් පුළුවන්. එහෙම වුණත් සම්‍යක් දෘෂ්ටියක ඉපදුනොත් මිත්‍යා දෘෂ්ටියට නොයා හිටියොත් කල්යාණ මිත්‍රයෝ හම්බ වුණොත් මනුස්ස ලෝකෙ ඉපදිලා වැඩකුත් නැහැ නේ. කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න එපැයි. මග පෙන්වන්න එපැයි. ඉතින් මේ කරුණ ඔක්කොම සම්පූර්ණ වෙයිද ඊළඟට කියන බයයි කියන සැකයයි දෙකත් ළඟ තියාගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඒත් ඊළඟ භවයේ වැට උඩ වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා එහෙනම් මේ ධර්මයත් එක්ක, කල්යාණ මිත්‍රයත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකනේ ඇහුවේ ස්වාමීනි මේ ශාසනයෙන් භාගයක් කල්යාණ මිත්‍රයෝ නේද කියලා. නෑ ආනන්ද භාගයක් නෙමෙයි මුළු ශාසනයම කල්යාණ මිත්‍රයෝ. ශාසනයම පවතින කල්යාණ මිත්‍රයෙක්. සසරින් මිදෙන්න ඒ කල්යාණ මිත්‍රයා අති අවශ්‍යමයි. ඊළඟට සඳහන් කරනවා බඹලව ගියත් නිරේට යනවා නම් මම කවුද කියලා හැම වෙලාවෙම හිතන්න ඕනේ. බඹලොවත් නිරේට යනවා නම් එහෙනම් බ්‍රහ්මයෝ කියන්නේ කොහොම ආයේද? එහෙ උරුමයක් නිරය නම් සමහර විට මේ ඊට පල්ලැහැ ඉන්න මම උන්වහන්සේලත් එක්ක බලහම නිකන් වැසිකිලි වලක පණුවෙක් වගේ. එහෙනම් මම කවුද කියන තැනට හැම වෙලාවෙම හැම වෙලාවෙම යන්න ඕනේ. හැබැයි ශ්‍රද්ධාවන්තයා, වීරවන්තයා, ප්‍රඥාවන්තයා, උනන්දුව තියෙන කෙනා හිතනවා මම වගේ මිනිහෙක් තමයි බඹලව ගියෙත්. එහෙනම් මට මට අපායෙන් නිදහස් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි කර්මයේ කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව වීරිය තියෙන්න ඕනේ. ඒ බඹලෝ ගිහිල්ලා අපායට ගියත් බඹලෝ ගියෙත් මං වාගේ කෙනෙක්. මට මෙතනින් ගැලවිලා මේ පංචකාමයෙන් ගැලවිලා බඹලෝ යන්න හම්බ වුණොත් ඒ නිසා ජීවිතේ හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරලා තියෙනවා මොකටද? උපදින උපදින භවයක් භවයක් පාසා සම්මාදිට්ඨික වන්නෙම්වා කියලා. සම්මක් දෘෂ්ටියේම මම පිහිටවනවා. එතකොට බඹලෝ ගියත් මංගාව සම්මාදිට්ඨිය තියෙන හින්දා බඹලවදි මන් දන්නවා මෙතනදි මම මොකද්ද කරගන්න ඕනේ කියලා. ඒකනේ සම්මාදිට්ඨික වන්නේවා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙම්වා. එහෙම වුණොත් ඒ ප්‍රාර්ථනාව හරියට සම්පූර්ණ කරගත්තොත් වරදින එකක් වරදින එකක් නෑ. නොවරදින්නයි ඒ කරුණ එහෙම දේශනා වෙලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ලෞකික ලෝකෝත්තර ඥානයන් ලබා ගත්තම කොතරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? කොතරම් බලවත් විය හැකිද? ලෝකේ තියෙන කිසිම බලවේගයකට හිස නමා කටයුතු කරන්න තරම් තමා බලවත් කරවන්න තරම් මේ ලෞකික ලෝකෝත්තර ඥානයන් ලැබුණම පුළුවන් බව සඳහන් කරනවා. ලෞකික ඥාන, ලෝකෝත්තර ඥාන. ලෞකික ඥාන කියලා කියන්නේ අපිට මේ ಗುಣධර්ම වඩන්ඩ අපේ සිත් දියුණු කරනවා. මේ ලෞකික ඥාන කියලා අධ්‍යාපන ඥානයත් ගන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරන්නේ මේ ධර්මයේ හඳුනගෙන මිත්‍යා දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරලා සම්‍යක් දෘෂ්ටියෙන් ඉදිරියට ගමන් කරනවා. එහෙම තීරණය කළා. එතන ඉඳලා ಗುಣධර්ම වඩ아가ගෙන යනකොට ලෝකෝත්තර ඥාන අපි දියුණු කරන්න උත්සාහ කරනවා. මාර්ගඵලාදී ලැබෙනකොට ලෝකෝත්තර ඥාන වලින් යුක්ත වෙනවා. එහෙම වෙනකොට කවදාවත් එහෙම ඥානය ලබාගත් කෙනෙකුට මේ බය වලටපත් වෙන්න වෙන්නේ මේ බය වලටපත් වෙන්න වෙන්නේ නෑ. ඒ වගේ නිදහස් වෙවි නිදහස් වෙවි යන්න ඔහු හැම වෙලාවෙම ඥානවන්ත ඥානවන්ත වෙනවා. ඒ නිසා සඳහන් කරනවා බුදු පසේ බුදු මහසව්වන්ගේ මග මමත් ගමන් කරන්න ඕන කියන සිතුවිල්ල හැම වෙලාවෙම ඇති වෙන්න ඕනේ. බුදු පසේ බුදු මහසව්වන් මහරහතන් වහන්සේලා ගමන් කරපු මාර්ගයට මම ප්‍රවිෂ්ඨ වෙනවා. එහෙනම් මොකද්ද මේ මාර්ගය? ශ්‍රද්ධාව, සීලය විශේෂයෙන් දියුණු කරනවා. ඒ අතර දානය කියන කාරණාව අපි සම්පූර්ණ කරලා තියෙනවා. ශ්‍රද්ධාව, දානය, සීලය ප්‍රගුණ කරනවා. මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගියපු මග පාරමිතා සම්පූර්ණ කරගෙන ගියපු ගියපු මග එනම් ප්‍රඥාව, වීරිය, සතිය, සමාධිය වඩාගෙන මම ඉස්සරහට යන්න කටයුතු කරනවා කියන අදිෂ්ඨානය හැම වෙලාවෙම ශ්‍රද්ධාවෙන් තමන්ගේ හිතේ තමන්ගේ හිතේ දරන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා ඒ රහතන් වහන්සේලා කුසල් කරමින් අකුසල් නොකරමින් සිල් කඩා නොගනිමින් මේ මග යන්න උන්වහන්සේලා වෑයම් කරලා තිබුණා. කවදාවත් රහත් වෙන්න ගියපු කෙනා හැම වෙලාවෙම සිල් කඩ කඩ සිල් කඩ කඩ මේ මාර්ගයේ ගියේ ගියේ නෑ. උත්සාහ කළා හැම වෙලාවෙම මේ සීලය මතම පිහිටන්න. සිල් කැඩුණ වෙලාවක් තිබුණා. බෝසතාණන් වහන්සේ අතිනුත් පාරමිතා පුරන අවදීත් සිල් කැඩුණා. නමුත් මේ අපි කඩනවා වගේ කැඩුවා එහෙම කැඩුවා නෙමෙයි. හැම වෙලාවෙම මනස සිහියෙන්ම ඒක රැක්කා. සිල් කැඩුනා කියලා කියන්නේ සංසාරයගේ සංසාරයගේ තියෙන භයානකකම භයානකකම එකයි. හැබැයි ආපහු කුසලයේ බලයෙන් ඒක ඒක වැහුවා. මතකනේ අපේ බෝසතාණන් වහන්සේ අකීර්ති තාපස වෙලා ඉපදිච්ච අවදී. අකීර්ති තාපසතුමා පංච අභිඥා අෂ්ටසමාපත්තිය. නමුත් කාමයේ වැරදි හැසිරීමක් සිද්ධ වුණා. එතකොට ආවේ අහසින්. නමුත් රජමාලිගාවෙන් පිට වෙලා ගියපයි. ධානය ඔක්කොම බිඳුනා. රජුරෝ හිටියේ නැහැ රජබිසවත් එක තමයි මේ වැරද්ද වුනේ. රජුරෝ හිටපු ප්‍රදේශයට පණිවිඩයක් ගියා. දැන් මේ දෙන්න අතර මේ වගේ වැරද්දක් වෙනවා. හැබැයි රජුරු පිළිගත්තේ පිළිගත්තේ නැහැ රජුරවන්ට ඊට වඩා විශ්වාසයි තාපසතුමාව. එහෙනම් රජුරු කලබල වුණේ නැහැ. රටටත් ආවා. ඇවිල්ලා ඉක්මනට කඩාගෙන බිඳගෙන ගෙදර ආවද මේක හොයන්නේ? නෑ රජුරු ඇවිල්ලා රට වටේම ඇවිද්දා. මම නැති කාලේ මගේ ජනතාවට මොන මොන වගේ පීඩාවල් වලට මුණ පාන්න වුණාද? මේ තමයි රජවරුන්ගේ හැටි. ශ්‍රේෂ්ඨ රජවරු එහෙමයි. රටට ඇවිල්ලා ඉස්සල්ලාම හෙව්වේ රට වැසියා මොන වගේ තත්වයකට මුණ දුන්නද මන් නැති කාලේ. එහෙම හොයලා ඔක්කොම බලලා තමයි රජිරු මාලිගාවට ගිහිල්ලා විවේක වේලාවක තමන්ගේ බිරිඳට කතා කරලා ඇහුවා මෙහෙම කාරණාවක් ආරංචි ඇත්තද මේ තමන්ගේ බිසවගෙන් අහන්නේ එහෙමයි ස්වාමීනි අපි අතර එහෙම වැරද්දක් වුණා කිව්වා තමන්ගේම බිරිඳ කීවත් රජු පිළිගන්නේ නැහැ තමන්ගේම බිරිඳ කීවා ඔව් එහෙම වරදක් වුණා කියලා රජු ඒත් පිළිගන්නේ නැහැ රජු කල්පනා කළා නැහැ මේ කාන්තාව කීවත් මම පිළිගන්නේ නැහැ මේක විසඳගන්නේ මං තාපසතුමා එක්කමයි. ගියා අඹ උයනට. ගිහිලා වන්දනා කළා. ඉතින් අපි යනවට වඩා එතකොට කොච්චර වෙනස්ද? වන්දනා කළා ගිහිල්ලා. වැඳලා ටික වෙලාවක විවේකීව ආගියතරතුරු කතා කළා මා නැති වෙච්ච කාලේ ඔබ වහන්සේට දානේ පිළිවෙලට ලැබුණද? අඩුපාඩු වුණාද? ඒ සේරමත් කතා කරලා තමයි අහන්නේ ස්වාමීනි මේ වාගේ කාරණාවක් ආරංචි වුණා මම පිළිගත්තේ නෑ මගේ බිරිඳගෙනුත් ඇහුවා ඇත්තයි කියලා කිව්වා ඒත් මම පිළිගන්නේ නෑ ඔබ වහන්සේ මට මොකද ඒ ගැන කියන්නේ කියලා ඇහුවා මේ වෙලාවේ බෝසතාණන් වහන්සේ මොනවද කල්පනා කළේ නෑ මහරජා ඒක වැරද්දක් ඒක බොරුවක් කියලා කිව්වනම් ඔහොම නෙමෙයි දෙව්ලොවින් ඇවිල්ලා කිව්වත් මේ රජුරු පිළිගන්නේ පිළිගන්නේ නෑ මම කීවොත් ඔය කතාව බොරු කියලා රජුරවන්ට විශ්වාස මගේ වචනේ මගේ වචනේ විතරයි එහෙම කියලා මට බේරෙන්න පුළුවන්. හැබැයි රජවරු හරි දරුණුයි. රජුරුවන්ගේ ළඟ කඩුවක් තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ දුර්වලම තැන තමයි බිරිඳ. ඒ නිසා තමන්ගේ බිරිඳ අන් කෙනෙක් සතු වුණා කියලා දැනගත්තොත් මොනව නොකරයිද දන්නේ මේ කඩුවෙන් එක පහරින් මගේ හිස කඳින් වෙන් කරන්නත් පුළුවන්. කමක් නෑ එහෙම කැපුවොත් එක ජීවිතයයි. නමුත් රජ්ජුරුවන්ට බොරු කීවොත් මට ලෞතර බුද්ධ රාජ්‍ය නම් ඈත් වෙනවා මගෙන්. ජීවිතේ පූජා කරලා හරි බුද්ධ රාජ්‍ය ඈත් කරගන්නේ නැහැ. ඒ නිසා රජුරවන්ට කියනවා මහරජය ඒ කතාව ඇත්තයි කියලා. බොරුවක් කීවේ නැහැ. ජීවිතේ පූජා කරලා දැන් මේව ඇත්තයි කියලා කියන්නේ. බොරු කීවේ නැහැ. රජුරු මුකුත් කළෙත් කළෙත් නැහැ. හැබැයි රජුරු එක වචනයක් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි ඔබ වහන්සේ මෙච්චර කල් දියුණු කරගත්ත ඔබ වහන්සේගේ ප්‍රඥාව කොහෙද ගියේ කියලා ඇහුවා. ඒ වෙලාවේ පුදුම ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාව ඇති වෙලා එහෙම්මම බිමින් ගියේ දැන් ආවිඥා නැහනේ. තමන්ගේ කුටිය ඇතුළට ගියා. කසින මණ්ඩලයේ තිබුණා. කසින මණ්ඩලයේ දිහා බැලුවා. ධානා භාවනා වැඩුවා. අභිඥා ලබා ගත්තා. රජු රෝගාවට අහසින් තමයි අහසින් ආවේ. කුටියට ගියේ පයි. අහසින් ඇවිල්ලා රජුන්ට කතා කරලා කියනවා මහරජා නුසුදුසු තැනකට ආපු නිසා මගේ ධ්‍යානෙ බිඳුණා. අය කවදාවත් මනුස්ස වාසයට මම එන්නේ නැහැ. රජ්ජුරුව බිම ඉඳගෙන උඩ බලාගෙන අඬා අඬා වඳිනවා. ස්වාමීනි මම ඔබ වහන්සේට කිසිම චෝදනාවක් කළේ නැහැ. මම ඔබ වහන්සේ පිළිබඳව අබමල් රේණුවක අප්‍රසාදයක් මගේ නෑ. ඕක මනුස්ස ස්වභාවය. මගේ කිසි යකමැත්තක් නැහැ. මට ලබලා දුන්න අවස්ථාව මගෙන් උදුරගෙන උදුරගෙන යන්න එපා කියලා රජුරු අඬනවා. රජුරු අඬද්දිනු කියනවා නෑ මහරජේ ආවේ සුදුසු තැනටමයි. ඒකයි මට වැරදුනේ. මං යනවා කියලා එහෙමම හිමාලයට ගිහිල්ලා හිමාලයේදී අපවත් වෙලා බඹලෝ තමයි උපදින්නේ. එතකොට කරගත්තේ නිරයට යන්න තියෙන මහලුකු පාප කර්මයක් නේ කරගත්තේ. නමුත් මේ පාප කර්මයේ මොකෙන්ද වැහුවේ? කුසලයෙන් පව වහලා දැම්මා. එහෙනම් මේ සංසාරේ මෙහෙම යනකොට අපි අතින් ඕන තරම් සිල් කැඩෙනවා, සිල් බිඳෙනවා, එහෙම දේවල් වෙනවා. නමුත් අර වගේ කෛරාටික පාර්ශවයෙන් නැතුව නැවිත කුසල් වඩලා වඩලා ඒ පාපයට හිස ඔසවන්න දෙන්නේ නැතුව නැගිටින්න පුළුවන්. අන්න ඒ කාරණාවත් අපි මෙතන මේ සඳහන් කරන කාරණාවේදී ජීවිතයට එකතු කරගන්න ඕන කරුණක්. ඒකයි මෙතන සඳහන් කරන්නේ. රහතන් වහන්සේලා ගමන් කරපු මඟ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කරපු මඟ අපිට ඊටාම ඊටාම වටිනවා. මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන පුජ්‍යලයා සතර අපායෙන් සතර අපායෙන් නිදහස් කරනවා. ඊළඟට සඳහන් කරනවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගිය මග අලසේකට නම් යන්න බෑ කියලා. කම්මැලියෙකුට කවදාවත් ඒ බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් නැති බව සඳහන් කරලා තියෙනවා. එම නිසාම මම අලසව ඉඳගෙන ඒට උත්සාහ කරන එකේ තේරුමක් නැහැ කියලා හැම වෙලාවෙම කල්පනා කරනවා. කම්මැලියෙක් හැටියට ඒට වීරිය වඩන එකේ තරම්ම තේරුමක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා සමහරලාට අපි මේ අද අහන අපි අහන දේශනාවක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු භාග්‍යතුන් වහන්සේගේ දහම් කරුණු තියෙන්නේ ටිකයි. අපි අහන දේශනාවක භාග්‍යතුන් වහන්සේගේ දහම් කරුණු තියෙන්නේ ටිකයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නම් බුද්ධ වචනයෙන්ම පිරීලා තියෙන්නේ. ඒ අතර වෙන කිසි දෙයක් නෑ බුද්ධ වචනයෙන්ම ධර්ම කාරණාවෙන්ම පිරීලායි තියෙන්නේ. වර්තමානයේ අහන්න ලැබෙන දේශනාවන්ගේ තියෙන්නේ දහම් කරුණු ටිකයි කියන කරුණයි මේ කියන්නේ. සමහරලාට එක ධර්ම කාරණාවක් අරගෙන ඒ ධර්ම කාරණාව විස්තර කරන්න අයිතිය තියෙනවා. හැබැයි ධර්මයට පටහැනිව විස්තර කරන්න බෑ. නමුත් විස්තර කරන්න අයිතිය දීලා තියෙනවානේ. ශ්‍රාවකයාට අවබෝධ කරවන්න විස්තර කරන්න අයිතිය තියෙනවා. එහෙම විස්තර කරන්න ධර්මයට පටහැනි නැති උදාහරණ ඕනතරම් ගන්න පුළුවන්. හැබැයි ඒක උදාහරණයක්වත් ධර්මයට පටහැනි නොවෙන්න ඕනේ. සමහරවිට එහෙම කාරණාවක් දෙකක් අරගෙන විස්තර කරනකොට දීර්ඝ කාලයකින් දේශනාවට තියෙන කාලය ඉවර වෙලා යන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා අදාහන දේශනාවක බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම තියෙන ටිකයි. අන්න ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා එම දේශනා අහන අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් පිටකෙන් ඇහුවොත් අපිට සමහරලාට හිතෙන්න පුළුවන් අපොයි මේක හරිම ගැඹුරුයි අපොයි මේක හරිම අමාරුයි ඒ නිසා අපිට හිතෙන්නේ නෑ ඒ බර දේශනාවක් ඒක ඊටාම බර සූත්‍රයක් මේ ස්වාමින් වහන්සේගේ දේශනා හරීම බරයි හරීම ගැඹුරුයි ඊට වඩා මේ ස්වාමින් වහන්සේගේ දේශනා හරි සරලයි ඒ නිසා අර ගැඹුරු දෙයක් අහනවට වඩා සරල දෙයක් අහන එක හොඳයි එහෙම කියලා අපි ගැඹුරු දේවල් අධ්‍යයනය කරන්නේ නැතුව ඉන්න ගියොත් එහෙනම් ඒකෙන් කියේ මට නිවන් දකින්න බෑ කියන එකයි ඒ නොකිය කියලා තියෙන්නේ. ඊටාම සරලව ඊටාම පහසුවෙන් බොහොම ලේසියෙන් නිවනට යන්න එහෙම යන්න හම්බෙන්නේ නැහැ. අර ගැඹුරු දහම් කරුණුත් විසඳ ගන්න ඕනේ. විමස ගන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. කෙනෙකුට පුළුවන් වෙයි ඊටාම ගැඹුරු දහම් කරුණක් සරල කරලා පැහැදිලි කරන්න. ඒක දේශකයෙකුගේ තියෙන ඒක දේශකයා සතු දේශනා කෞශල්‍යය. ගැඹුරුම කාරණාව කෙනෙකුට සරණ කරලා කියලා දෙන්න පුළුවන් වෙයි. නමුත් අපි අර විදිහට බුද්ධ වචනේ මහන්න ගියාම අපිට හිතුනොත් නෑ නෑ ඒක අමාරුයි කියලා ඒ කියන්නේ අපිට නිවන් දකින්නත් අමාරුයි කියන කාරණාවයි. ඒ නිසා ඒක එසේ නොවිය යුතුයි. හැම වෙලාවෙම ධර්ම ගෞරවයෙන් යුක්තව දහම් කරුණු ශ්‍රවණය කළ ජීවිතේ පෝෂණය කරගන්න අවශ්‍යයි. ඒ නිසා සඳහන් කරනවා නිවන් දකින්න බැහැ අපායෙන් මිදෙන්න බෑ කියන එකට සමාන වචනයක් තමයි ඒවා අපිට අමාරුයි කියලා අයින් වෙනවා නම්. ඒ නිසානේ පිටකේ ඉගෙන ගන්නකොට සඳහන් කරන්නේ පිටකේ යමෙක් ඉගෙන ගන්න පටන් ගන්නවා නම් ඉස්සරලම දීඝනිකායෙන් පටන් ගන්න කියලා. අති දීර්ඝ සූත්‍ර. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ওই දිග සූත්‍රයක් මාස ගාණක් කියවනවට වඩා කෙටි සූත්‍ර ගණනාවක් කියව ගත්තාම හොඳයි කියලා. ඒ වුණාට එහෙම දේශනා කරලා නෑ. පිටකේ අධ්‍යයනය කරනවා නම් පටන් ගන්න ඕනේ දීඝනිකායෙන්. දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙක අධ්‍යයනය කරගත්තොත් සමහරලාට එයින් පල්ලෙහා තියෙන සංයුක්ත අංගුත්තර කියන සූත්‍රවල තියෙන දහම් කරුණු නිකම්ම අර දීර්ඝ සූත්‍රවලින් විසඳිලා තියෙනවා. මේ සූත්‍ර කියවනකොට ඒවට උත්තර නිකම්ම හම්බෙලා තියෙනවා. අන් ඒකයි අනුපූර්ව ප්‍රතිපදාවෙන් පිළිවෙලකට භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නය අධ්‍යයනය කරන හැටි දේශනා කරලා තියෙනවා. Taman කම්මැලි දුර්වලයේ කියන එක පැහැදිලි වෙනවා නෑ ගැඹුරු ධර්මයේ අපිට බැහැ කියලා සඳහන් කරන්න ගත්තොත්. ඒ නිසා සඳහන් කරනවා අඩුම තරමේ ලෝකයේ කම්මැලියන් දක්ෂයන් උගතුන් කෙනෙකුට කම්මැලිකම තිබුණොත් දක්ෂයෙක් වෙන්න දක්ෂයෙක් වෙන්න ඒත් බැරුව යනවා. කම්මැලිකම් තිබුණොත් ඒත් දක්ෂ වෙන්න බැරුව යනවා. ඒ කියන්නේ මේ ලෞකික ජීවිතේ දක්ෂයෙක් වෙන්න බැරුව යනවා. කම්මැලිකම තියෙනවා නම් අපි දන්නවනේ කම්මැලි නම් ඉගෙන ගන්නවත් බෑ. කම්මැලි නම් ව්‍යාපාරයක් දියුණු කරන්නවත් බෑ. කම්මැලි නම් වෙන කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් නැතුව යනවා. එහෙනම් ලෞකික ජීවිතේ දිනු කරගන්නත් බැරි නම් කම්මැලියෙකුට ලෝකෝත්තර ජීවිතේ දිනු කරන්න කම්මැලියට කොහොමද කොහොමත් බැරුව යනවා. ඒ නිසා ඒ කරුණු පිළිබඳවත් අවධාරණයෙන් කටයුතු කරන්න කියන කාරණාව මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. එමනම් අද ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. අපි මේ සාකච්ඡා කරන්න තියෙන කරුණු ගණනාවෙන් පළවෙනි කාරණාව තමයි මේ සාකච්ඡා කරන්න පටන් ගත්තේ. ඒ කාරණාව අපි සාකච්ඡා කරලා නිමා කළේ නෑ. ඊළඟ දේශනාවේදී ලබන මාසේ දෙවනිදා දේශනාවේදී අපි මේ කාරණා 10 සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ සුපුරුදු පරිදි අපේ දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිතුමිය දූ දරුවන් ඇතුළු පිරිස දායකත්වයේ දරනවා මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් හැමදාම අනුමෝදන් කළා වගේ මේ දෙදෙනාගේ නමින් දෙදෙනා ප්‍රාප්තියටපත් වුණ ගුරු දෙමව්පියාදීන්ට සුජීවත්ව ඉන්න මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදන ප්‍රාප්ත දෙමව්පියන්ට මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබේ නමින් නිදන ප්‍රාප්තියටපත් වුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කළා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිතුමියගේ ජන්මදිනය. එතුමියගේ ජන්මදිනය වෙනුවෙන් මේ සියලුම පින් එතුමියට ඔබ සියලු දෙනා විසින් පිළිගන්වන පුණ්‍යවන්ත වූ තෑග්ගක් හැටියට තිලිනයක් හැටියට මේ පින් ඔබතුමියට අනුමෝදන් වේවා. මේ වාගේ මහ පින්කම් සංසාරේ පුරා සිද්ධ කරන්නේ සසර පුරා පින් කරලා එකට එකතු වෙලා ආපු නිසා. ඒ නිසා මේ කුසලයාගේ බලයෙන් තව තවත් කුසල චිත්තයන් දිනු කරගෙන වහවහා සසර කතරින් එතර යන්න මේ රැස් කරගන්න සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබතුමියට පාරමිතාවක් වේවා කියලා පින් අනුමෝදන් කරවමු. මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා මේ රැස් කරගත් කුසලයාගේ බලය උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ඉක්මන් සුවය නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ වෙනුවෙන් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා.